නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැපසැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන ලක්විරු ගුවන්විදුලියේත් ශ්‍රද්ධා රූපවාහිනියත් විකාශනය කරලා ඒ ධර්ම දාණය સિદ્ધ කරගන්නේ බරපැන් දරන්නේ සිරිගලවත්ත මාහාරගම ගිරිඋල්ල යන ලිපිණේ පදිංචි පින්වත් MAD දිල්හාරි මහත්මිය විසින් මිය පරලෝකී අයට පින් පිණිසත් දෙමව්පියන්ට ඥාතීන්ට පින් පිණිසත් ඒ වගේම හිතවතුන්ට සිත ප්‍රාර්ථනා කරන්නටත් මුතුගල මහමෙවුනාසපේ යෝන් සභාවේ සියලු දෙනාට සිත පිණිසත් ඥාතීන්ට සියලු දෙනාට සිත් පිණිස එතුමිය මේ පින්කම ඉෂ්ට සිද්ධ කර ගන්නවා. ඉතින් බොහෝ යහපතක් සැලසෙනවා මේ ධර්ම දානයේ සිද්ධ කිරීම තුලින්. මොකද දැන් අපි බලන්න මේ පින්කම් ගැන අහලා තියෙන නිසා දැන් සමහර අය ඉන්නවා අපි පින් කරන්න කැමති කොහොමද පින් කරන්නේ කියලා දන්නේ නැහැ. එහෙම අහන අය ඉන්නවා. අනේ හාඳුරනේ අපි පින් කරන්නේ කොහොමද කියලා දන්නේ තව සමහර අය ඉන්නවා කියනවා පින් වුණත් ඕනාවට වැඩිය ඕනේ නැහැ. ඊට පස්සේ බන වුණත් ඕනාට වැඩිය බනහන්නත් හොඳ නැහැ. අනේ හරියට ඉන්නවා එහෙම කියන මිනිස්සු. උඹලත් ඕනාවට වැඩිය බනහනවා වැඩි බං කියලා ගෙවල් වල කතා වෙනවා. ඊළඟට පින්කම් වුණත් ඕනාවට වැඩිය ඕන්නේ නැහැ. ඒ වගේ එක එක්කෙනාගේ අසත්පුරුෂ බන ගෙවල් වල ගම් වල මගතොටේ ඒ වගේවත් ඇහෙනවා අපිටත් ඇහිලා තියෙනවා අපිටත් කියලා තියෙනවා. එතකොට ඒ වගේ ලෝකයක තමයි ඒ මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටියාදී පින තියෙන කෙනෙක් හිටියොත් ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය දුරු වීම පිණිස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පින් ගැන තියෙන විග්‍රහය പ്രേතවත්තු විමානවත්තු ධර්ම දේශනා පින්පව්වල විග්‍රහය මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. විශේෂයෙන් අපි කියනවානේ බණ වුණත් ඕනාට වැඩි අහන්න ඕනේ. දැන් ධර්මයේ නිතර අහනවා. ඒ කියන්නේ අතිශ්‍රවණයක්. දානය නිතර දෙනවා. අතිදාන. සාමාන්‍යයෙන් අතිදාන අතිශ්‍රවණ ඒ වගේම හිතේ සතුට වැඩි බව මුල් කරගෙන තමයි තුසිතේ උපදින්නේ. තුසිතේ උපදින්නේ වැඩිපුර පින් කරන අය. ඉතින් ඒ නිසා වැඩිපුර පින් කිරීමට වෙනම දෙව්ලොවක් තියෙනවා. දැන් විශ්වාන්තර රජුරු අතිදාන දුන්නානේ. ඒ කියන්නේ මේ හිතාගන්න බැරි දන් දුන්නා. විශ්වාන්තර රජුරු ඉපදුනේ තුසිතේ. දුටුගැමුණු රජුරු අතිදාන දුන්නානේ 96 කෝටියකට දන් දුන්නානේ දවස් 7ක් ඉපදුනේ තුසිතේ. ඒ වගේම දුටුගැමුණු රජුරන්ගේ සේනාව අතිදාන දුන්නාය. තුසිතේ ඉපදුනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒව ගැන දැනුම් තේරුමක් අපිට තියෙන්න ඕන. අද අපි කතා කරන්නේ අපි ඊළඟ විමානවත්තුව මේක භද්‍රා විමානවත්තුව හරිම ලස්සනයි. සාංගික දානේ ආනිසංස තියෙන්නේ. ඒ තමයි එක ගෙදරක එක ස්වාමියෙකුට එක ගෙදරකින් මේ ගෑන් ළමෙක් කැඳගෙනවා විවාහයට. ආවාහ විවාහ කළා. ඊට පස්සේ ටික කාලයක් හිටියා මෙයාලට දරුවෝ නැහැ. එතකොට ඒ කාලේ අර එක ස්වාමියෙකුට බිරින්දෑවරු ගොඩක් විවාහ කරගන්න එකක් ඒ චාරිත්‍ර විදියට තිබ්බ නිසා ඒ භද්‍රාම කිව්වා ඒ සුභද්‍රා ඒ සුභද්‍රාම කිව්වා තමන්ගේ නංගි ගෙදර ඉන්නවා නංගිගේ නම සුබද්‍රා මේ මේ විවාහ වෙලා දරුවෝ නැතුව හිටියේ භද්‍රා. ඊට පස්සේ කිව්වා ඒ නිසා ස්වාමියාට කිව්වා මම අපේ නංගි ඔයා විවාහ කරගන්න. එතකොට එයාත් මේ ගෙදර හිටපු ආවේ මාත් මේ ගෙදර හිටපු ආවේ. එතකොට එයාට දරුවෙක් ලැබුණාට පස්සේ මගේ දරුවෙක් වාගේම අපි හදාගමු අපි ඔක්කොම එකට ඉමු කියලා දැන් කිව්වා. ඊට පස්සේ මේ මේ භද්‍රා හරි පින්වන්ත කෙනෙක්. ගොඩාක් දාන දෙනවා. සංඝයා 7 9 8 9 19 29 39 වඩම්මලා දන් දෙනවා. හරියට දාන දෙනවා. ඒ අතර තමයි දැන් මේ බලන්න රහතන් වහන්සේලාට දම්පැන් පූජා කර කර පින් කර කර ඉද්දීම්ම තමයි මේ භද්‍රාට දරුවෝ නැති ප්‍රශ්නේ ඇති වුනේ. ඊට පස්සේ කොහමරි ඔන්න මෙයාගේ කාරණාවයි ගෙවල් වලට කතා කරලා නංගිත් ගෙදරට ගෙන්නනවා. එතකොට ඔන්න එක ස්වාමියාට බිරිඳ ඇවුරු දෙන්නයි අක්කයි නඟයි. එහෙම ඉන්නකොට අක්කා කිව්වා නංගි උඹත් මේ ලැබෙන ලැබෙන අවස්ථාවේ පින් කරගනින් කියලා. ඉතින් ඔහොම ඉන්නකොට මේ දවසක් මේ සුබද්‍රාට හිතුණා මාත් පින් කරගන්න ඕන කියලා. ඒ ගෙදර ඉස්සරහපිටින් සංඝයා වහන්සේලා අට නමක් පින්ඳ පාතේ වඩිනවා හැමදාම. ඉතින් මෙයා පහවදා පින්ඳ පාත අටක් හදලා මේ තියාගෙන හිටිය අර ස්වාමීන් වහන්සේලා එනකල්. දැන් මෙයා හාහා පුරා කළා කියලා කරන පින්කමක්. ඊට පස්සේ උදේම ගිහිල්ලා දොරටුව ළඟ ඉන්නවා. දැන් අර පොඩි නංගි. ඊට පස්සේ එයා ඉන්නකොට දොරටුව ළඟින් රහතන් වහන්සේලා සංඝයා වඩිනවා. ඉතින් ස්වාමීනි කියලා කතා කරලා මේ දානි බෙදන්න යනකොට ඒ එතන හිටියේ රේවත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි. ඒ රේවත මහරහතන් වහන්සේ පාත්‍රය අත වැහුවා. අනේ ඇයි ස්වාමීනි කිව්වා. නෑ ඔබ සංඝය අට නමකටනේ දාන ගෙනල්ලා තියෙන්නේ. එහෙම නෙවෙයි උපාසිකාව. ওই දානේ පූජා කරන්න මහා සංඝ රත්නිය උදෙසා කියලා. ඒතකොට මෙයා දැනගෙන හිටියේ නෑවා. රේවත ස්වාමීන් වහන්සේගේ පෙළඹවීමට එහෙනම් ස්වාමීනි මේ දානේ මහා සංඝ රත්නියට උදෙසා වේවා කියලා මේ පාත්‍රයේට පින්ඳ පාතට පූජා කරගත්තා. මේක ඔබ වහන්සේට කියලා පූජා කළේ නෑ. මේ දානේ මහා සංඝ රත්නියට කියලා පූජා කළා. ඇයට ආයදයින් පස්සේ පිනක් කරගන්න අවස්ථාවක් ඉදුන්නේ නමුත් හරි සන්තෝෂෙන් හිටියේ. හරි සතුටුයි. ඔහොම කාලයක් ගියාට පස්සේ එක්තරා රෝගයක් හැදිලා සුබද්‍රාත් මැරුණා, භද්‍රාත් මැරුණා, ඔක්කොම ටික ඒ ගෙදර ඔක්කොම වසංගතයකින් මැරුණා. ඊට පස්සේ සුබද්‍රා ගිහිල්ලා ඉපදුනේ එක සාංගික දානයයි පූජා කළේ නිම්මාන රති දිව්‍ය ලෝකෙ ඉපදුණා. එතකොට හිතන්න එක දානයක් දීලා කොච්චර මේ ඉහලට ගියාද කියලා විසාකත් ඉන්නේ නිම්හාන් රතියේ. ඊට පස්සේ මොකද වුනේ? අර භද්‍රා ඉපදුනේ අර හැමදාම දන් දෙන කෙනා ඉපදුනේ තවතිසාවේ. සාක්දෙවිඳුගේ බිරිඳක් වෙලා. අර එක දානයක් පූජා කරපු සුබද්‍රා ඉපදුනේ නිම්මාන රතියේ. ඉතින් නිම්මාන රති ඉපදුන සුබද්‍රා බැලුවා මම මොකද්ද කරගත්ත පින කියලා බලනකොට මේ සංඝය අට නමකට පූජා කරපු දානි පෙනුණා. ඊට පස්සේ පෙනුණා මං ඒකට යොමු කළේ මේ බද්රා මගේ සහෝදරී දැන් කොහෙද? සක්දිවිඳුගේ බිරිඳ වෙලා ඉපදිලා. ඈ නිම්මාන රත්යෙන් අතුරුදහන් වෙලා සක්දිවිඳුගේ විමානි පහළ වුණා. ඊතකොට මුළු සක්දිවිඳුගේ විමානෙම ඒකාලෝක වෙලා ගියා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ට දෙවි කෙනෙක් ආපුම ආශ්චර්යය ඇති වෙනවා වගේම සක්‍ර විමානයට වුණත් ඉහළින් දෙවි කෙනෙක් කෙනෙකුට ඒක පුදුම සහගතයි. ඒ ආලෝකේ ඉහළට යන්න යන්න ආයු වරණ සැප බලාදී වෙනස්. ඉතින් ඊට පස්සේ ඒ වෙලාවේ භද්‍රා දෙව්දුව ආකාශයේ බැබලී බැබලී ඉන්න අර සුභද්‍රා දෙව්දුව දැකලා අහනවා යසස් ඇති දෙව්දුව ඔබ හරීම ලස්සනයි. ගොඩාක් දිලිසෙනවා. මහා පිරිවර ඉන්නවා. සියලු තවතිසා වැසි දෙවියන්ගේ සුන්දරත්වයේ පරදවා බබලනවා. මීට කලින් මං ඔබ දැකලා නෑ. ඉස්සෙල්ලාමයි මං ඔබව දැක්කේ. කොයි වගේ දිව්‍ය ලෝකෙන්ද ආවේ? ඔබ දැන් මාව නමින් අමතා කතා කරනවා. ඇයි ඒ දිව්‍යාංගනාව කතා කළා භද්‍රා කියලා. ඔබ දැකලත් නෑ. මෙච්චර ආනුභාවයක් තව උතිසාවේ නෑ කොහොම මෙහෙම දිව්‍යාංගනාවක් නා. සුන්දරී මං ඉස්සර මිනිස් ලෝකයේදී සුබද්‍රා කියන නමින් හිටියේ. මං ඔබේ බාල නංගි. අපි ස්වාමීන් අපි ස්වාමියාට සමභාර්යාවන් වෙලා හිටියා. ඒ ඒ මම මැරුණාට පස්සේ මනුස්ස ජීවිතයෙන් නිදහස් වෙලා ඒන් චුත වුණා. ඊට පස්සේ තමයි මේ නිම්මාන රති දෙවියන් අතර ඉපදුනේ. නිම්මාන රති දෙවියන්ට පුළුවන් තමන්ගේ රූපේ ඕනම රූපයක් මවා ගන්න පුළුවන්. ඕනම කටහඬකින් කතා කරන්න පුළුවන්. ඕනම සැපයක් භුක්ති විඳින්න පුළුවන්. ඔය කාරණා තුනෙන් අනිත් දිව්‍ය ලෝකෙට වලට වැඩිය නිම්මාන රති දෙවියන්ගේ සැප අග්‍රයි. ඊට පස්සේ කියනවා බොහෝ පින් දහම් කරගත් උදවිය තමයි නිම්මාන රතියට යන්නේ. සුබද්‍රා. එතකොට ඔබත් ඔය දැන් කතා කරන්නේ නිම්මාන රති දෙවියන් අතර ඉඳලමද? ඊට පස්සේ කිව්වා "උබද්‍රා මං එහි තමයි ඉන්නේ" කියලා කිව්වා. ඉතින් කියනවා යසස් ඇති දෙව්දුව ඔබට කවුද මේ ගැන කියා දුන්නේ මොන වගේ දානයක්ද මොන වගේ පිනක්ද මොන වගේ සීලයක්ද රැක්කේ ඔච්චර ඉහළට යන්න. මොකද මට මතකයි ඔය වගේ යසස් ඇති ඔය විදිහේ මහා සැප සම්පත් ලැබුවේ ලබන්න ලේසියෙන් බෑ. දියුදුව මං අහන්නේ මට මතකයි ඔබ මනුස්ස ලෝකෙද්දීන් එහෙම ගොඩක් පිංකම් කර කර හිටපු කෙනෙක් නෙවෙයි. කියනවා ඉස්සර මම මනුස්ස ලෝකෙදී දම්පැන් ලබන්න සුදුසු සංගරත්නය ගැන පැහැදුණු සිතෙන් සිටියා. ගැන සංඝයාට දන් දෙන්න ඕන කියලයි සංඝයා ගැනයි පැහැදීමෙන් හිටියේ. මම මේ දෑතිම උන්වහන්සේලාට පින්ද පාත අටක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. මන් නිර්මාණ රාති ඉපදුනේ ඒ නිසා කියලා කියනවා. මම බැබලි බැබලි ඉන්න පින ඒක තමයි කියනවා. ඒ සංවර වූ බ්‍රහ්මචාරී වූ භික්ෂුන් වහන්සේලා ගැන මමත් පැහැදීමේ හිටියේ ඔබ වගේ නෙමෙයි මම දැන් භද්‍රා කියනවා. ඉතින් මම අටක් තිබ්බනේ පැහැදීම. මමත් දන් දෙන්න ආසාව යන්න හිටියේ. මට මතකයි ඇත්තටම බලනකොට ඔයයි මායි ගත්තොත් එහෙම වැඩිපුරම දන් දුන්නේ මං. ඒතර මම ඇයි මේ තවුතිසාවට ඇවිල්ලා ඔයා නිර්මාණ රතී ඉපදුනේ? ඊට කියනවා පින්වත් දෙව්දුව බොහොම චුට්ටක් දාන දීලා මහත් සැප සම්පත් ලබා ගත්තා. එහෙම උනේ මෙහෙමයි. මං ඉස්සර හිතේ සතුට ඇති කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන දැනගෙන හිටියා. ඒ තමයි රේවත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා අට නමට මං දානෙට ආරාධනා කළා ඒ විදිහට දන් දුන්නේ. ඒ රේවත ස්වාමීන් වහන්සේ මගේ යහපත් යහපත පිණිස මට අනුකම්පා කළා. උන්වහන්සේ මට වදාළේ ඒ දාණය අට නමකට නොව සංඝයා උදෙසා පූජා කරන්න කියලයි. මමත් උන්වහන්සේගේ වචනය අනුවමයි කටයුතු කළේ. ඉතින් ඒ සංඝගත දක්ෂිනා ඒක සංඝගත දක්ෂිනාවක් වුණා. ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයා කෙරෙහි මාගේ දානේ මනාව පිහිටියා. ඔබ දානේ පූජා කරගෙන තිබෙන්නේ පෞද්ගලික වශයෙන්. ඒක නිසායි ඔබේ දානේ මහත්ඵල නැති වුනේ. දැක්ක දැහුව මට මමත් ඕවා දැනගෙන හිටියේ නෑ කිව්වා. නමුත් රේවත ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ සංඝයා උදෙසා සාංගික කළා පූජා කරන්න කියලා. ඉතින් ඔබ දානේ පූජා කළේ සංඝයා 19කට 8 9කට 15 9කට කියලා. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ දානේ පිළිබඳව සංඝයා වර්ග කිරීම හරීම මේ මිනිසුන්ට පාඩුවක් ඉතින්. දැන් දානයකට ආරාධනා කරන්න උනත් ඕනනේ මේ අස්වාමීනි අපි මේ ගොඩක් සංඝයාට දන් දෙන්න කැමැති ඔබ වහන්සේට කීනමක් විතර වඩම්මන්න පුළුවන්ද? එතකොට හාමුදුරුවෝ කියනවා මට මේ 15 නමක් විතර. ඉතින් කියනවා හාමුදුරනේ අපි ඊට වැඩිය වුණත් කැමැති මහා සංඝයා විශේෂ දානි පූජා කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට සංඝයා වඩම්මලා දෙන්න කියලා ඒ විදිහට ආරාධනා කරන්න ඕන. ස්වාමීන් වහන්සේ මට හරියටම 5 නමක් වඩම්මලා දෙන්න. 10 නමක් වඩම්මලා දෙන්න කියලා අංක ගාන කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ හොඳ නෑ කියලා කියන්නේ ඒකේ වරදක් නෑ. එතකොට ඒක ප්‍රමාණිකුත සංග මේ සංගදානයක්. අර මහා සංඝරත්නය උදෙසා කියන එක වෙනස්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එහෙම ආරාධනා කළා දැන් මෑත් ආරාධනා කළේ 8 නමකට. ඔන්න දැන් ওই ප්‍රශ්නේ විසඳ ගන්න අනික් ක්‍රමය. මෑත් ආරාධනා කළේ 8 නමකට. සාමඳුරෝ තමයි රේවත ස්වාමීන් වහන්සේ තමයි කියා හිටියේ දැන් දානේ පූජා කරන්න මහා සංඝයාට කියලා. ඒ නිසා 19කට 29කට 15කට 109කට දානෙට ආරාධනා කළාට කමක් නැහැ. හැබැයි දානේ පූජා කරනකොට පූජා කරන්න ඕන මේ දානේ සංඝයා උදෙසා පූජා වේවා සාංගික කොට පූජා වේවා. ඒක තමයි දානෙට කලින් ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා පූජා කරන්නේ. අනිවාර්යෙන් ඒකේ වටිනාකමක් තියෙනවාමයි. වටිනාකමක් නැත්තේ නෑ. විශාල යහපතක් තියෙනවා සාංගික කළා දානයක් පූජා කරන එකේ. ඒ නිසා පැන් වීදුරුවක් පූජා කළත් මහා සංඝරත්නය උදෙසා කියලා පූජා කරන්න. පුංචි දෙයක් පූජා කළත් මහා සංඝයා උදෙසා කියලා පූජා කරන්න. මේ බලන්න පින් පොඩි අට නමකට දානයක් පූජා කළා හොඳට හිත පිහිටවගෙන සංඝයාට කියලා. හැමදාම දානේ දුන්න භද්‍රා තවතිසාවේ සාංගික එක සාංගික දානයක් කරගත්ත සුභද්‍රා දෙව්ලෝ මේ නිම්මාන රතී බලන්න වෙනස සංඝයා උදෙසා පූජා කරගන්න දාණයෙන් මහත්ඵල ලැබෙන බව අනේ මන් දැනුයි දන්නේ. එහෙනම් මං ආයෙමත් මිනිස් ලෝකයට යනවා. සංගරුවනේ අවශ්‍යතාව දන්න කෙනෙක් වෙනවා. මසුරුමල නැති කෙනෙක් වෙනවා. ප්‍රමාද වෙන්නේ යලි යලි සංඝයාට දම්පැම් පූජා කරගනවා. ඉතින් මෙයාට හිතුණා ආයෙ මනුස්ස ලෝකෙට ඇවිල්ලා දානයක් පූජා කරන්න ඕන කියලා. ඇත්තම පින්වතුනි දැන් අර ඉස්සර වගේ දැන් කාලේ දිවුරු ඇවිල්ලා දානි දෙන්නේ නැහැ මිනිස් සංඝයාට. දැන් කරගන්න සාංගික දානයක් මනුස්ස ලෝකෙදීම කරගන්න ඕන. දැන් වෙන පින්කම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හරි කරගත්ත හැකි. මොකද දැන් සංඝයා දිව්‍ය ලෝකෙ වඩින්නෙත් නැහැ. දැන් ඉන්න සමහර සිවුරු දාපු අය දිව්‍ය ලෝකෙ පිළිගන්නේවත් නැතුන් කෙසේනම් වඩින්නද? ඉතින් ඒ නිසා දිව්‍ය ලෝකයේ කියන එකට ඒ එහි නැති පින්කම් මෙහෙදින් කරගන්න ඕන. ඒ තමයි ගොඩා සාංගික දාන පූජා කරගන්න ඒවා. ඒවා දෙවියන්ට කරගන්න ලැබෙන්නේ අද කාලේ. දැන් ඒ කාලේ ඉපදිලත් මේ භද්‍රා දේවදූ කියන අනේ මට මනුස්ස ලෝකෙට යන්න ඕන. ඒ කියන්නේ එයාට ඒ වෙලාවේ අර සාංගික දානය ගැන ඇතිවෙච්ච හැඟීමයි. මනුස්ස ලෝකෙට ගිහිලා ආයේ සාංගික දාන එක දිගට පූජා කරගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා මේ විදිහට කතා කරගෙන ඉන්නකොට සක්දෙවිඳුට සක් දෙවිඳු එතෙන්ට ආව. සක් දෙවිඳු එනකොට කවදාවත් දැකලා නැති දිව්‍ය ප්‍රභාස්වර බවක් ඒ ලෝකේ දකින්න ලැබුණා ඒ හරිය. ඊට පස්සේ භද්‍රාට කියනවා භද්‍රා දේවදුව මොකද්ද මේ කවදාවත් දැකලා නැති ආනුභාව සම්පන්න දිව්‍යාංගනාවක් මේ කවුද මේ ඉන්නේ මෙතන? ඊට පස්සේ කියනවා පින්වත් සක් දෙවිඳුනි ඉස්සර මිනිස් ලෝකෙදී ඇය මිනිස් දෝවක් වෙලා මගේ බාල නංගි වෙලා තමයි හිටියේ. අපි සැමියාට එකම බිරිඳ වෙලා හිටියා. ඇය සාංගික දානයක් පූජා කරගෙන තියෙනවා. ඇය පින් කරපු කෙනෙක්. දැන් ඇය බබලනවා. දැන් එයා ඉන්නේ නිර්මාණ රතී. භාද්‍රා දේවදුව ඔබේ නංගි දානේ පූජා කරගෙන තියෙන්නේ ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයාට නෙව. ඒ නිසා තමයි ඔයාට වඩා ඇයි ඔතරම් බබලන්නේ කියලා. ඉතින් ඒ නිසා සාංගික දානේ ආනිසංස බලන්න. පින්වතුනි ආර්ය සංඝය උදෙසා සාංගික කළ දානයක් පූජා කරනකොට ආඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් පැවතගෙන එන ගෞතම බුද්ධ ශාසනයේ සියලුම සංඝයා අයිති වෙනවා ඒකට. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගලම් මහරහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල, අනුරුද්ධ ආදී වූ උතුම් මහරහතන් වහන්සේලා ඔක්කොම අයිති වෙනවා. සාංගික කරලා දානයක් පූජා කරනකොට. එතකොට දැන් අපි අපේ ස්වාමීන් වහන්සේට අපේ ස්වාමීන් වහන්සේලාට කියලා දානේ පූජා කරනකොට එකපාරම ඒක ඒ ස්වාමීන් වහන්සේගේ ගුණ අනුව තමයි ඊට පස්සේ පින් රැස් වෙන්නේ. එක නමක් උනත් පින ගැන දන්න දෙමව්පියන්ට ඥාතීන්ට උපාසක උපාසිකාවන්ට දායකයන්ට අනුකම්පා ඇති භික්ෂුන් වහන්සේලා වෙත්නම් ඒ ස්වාමීන් වහන්සේලා ඇත්තටම මිනිසු පූජා කරන දේ සාංගික කරවගෙනම ගන්න ඕන. මොකද සාංගික කරවගෙන ගත්තට පස්සේ ඒකේ තියෙන ආනිසංසය තමයි ඒ දන් දෙන කෙනාගේ පින මහත්ඵල මානිසංස වෙනවා. ඊට පස්සේ කියනවා මේ සක්දෙවිඳු කියනවා ගිජ්ජුකුළු පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ওই කාරණේ උන්වහන්සේගෙන් මාත් ඇහුවා. යම්කිසි කෙනෙකුට දානයක් පූජා කරගත්තාම මහත්ඵල මහානිසංස ලබා දෙන්නේ කවුරෙක් කවරෙකුට පූජා කරගත්තොත්ද කියලා. දම්පැන් දෙන බුදුරජාණන් වහන්සේ වදාලා දම් පැන් දෙන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. මත්ෙහි සැප විපාක ලබා දෙන පින්ම කරන්න ඕන. යන් ඒ ආර්ය සංඝයාට දෙන දාණය තමයි මහත්ඵල මහා මහත්ඵල මහානිසංස විපාක සැලසෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගිජ්ජ කූටෙදී මට කිව්ව වදාලා මේ සංඝයාට දෙන සාංගිකයට දෙන දානේ පින මහත්ඵලයි මානිසංසයි කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයන් හතර දෙනෙක් ඉන්නවා. ඵලයටපත් වූ පුජ්‍යලයනොත් හතර දෙනෙක් ඉන්නවා. මේ ආර්ය සංඝයා ඍජුසිත ඇති පිරිසයි. ප්‍රඥා සම්පන්නයි, සීල සම්පන්නයි, සමාහිත සිතින් යුක්තයි. බලන්න අර සංඝයාගේ ಗುಣ කියන හැටි. මාර්ගඵලලාභී සංඝයා සිහි කරලා දන් දෙන්නේ. දම්පැන් දෙන මිනිසු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් ද ඇත්තටම මිනිසු පින් කරගන්නනේ දන් දෙන්නේ නේද? යන් ඒ ආර්ය සංඝයාට දෙන දාණය තමයි මහත්ඵල මහානිසංස විපාක සැලසෙන්නේ. මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්තයි. මිනිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ නර වීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසමයි ශේෂ්ඨ. ධර්මයේ බෙදා හරිමින් ලෝකේ එළිය කරන්නේ ඔවුන් තමයි. අන්නේ ආර්ය දැන් බලන්න ධර්මයේ දෙන එකට කියනවා ලෝකේ එළිය කරනවා කියලා. ලෝකේ එළිය කරනවා කියනවා ධර්ම දාණයට. දැන් බලන්න යම්කිසි කෙනෙක් ධර්ම දාණයට සම්බන්ධ වුණොත් ඒ අය මේ ලෝකෙ එළිය කරන්න දායකත්වයේ සැපුවා වෙනවා. පිනේ කොටස්කරුවෝ වෙනවා. මේ පුදුම සහගත පිනක් මේ ධර්ම දානේ. ආ ඉතින් ඒ කාරණාවෙන් සාංගික දාන දෙන්න වටිනවා කියනවා. අන්නේ ආර්ය සංඝයාට දම්පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදිහට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදු බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිනාව මහත්ඵලයි කියලා මහානිසංසයි කියලා. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දාණය සිහි කරන්න ඕන. එතකොට එයාලට හරි සතුටක් ඇති වෙනවා. සාංගික දාන දීලා නිතර සිහි කර කර ඉන්න ඕන. ඊට පස්සේ මසුරු මලින් මසුරු මල මුලින්ම දුරු කරලා ලෝකේ ජීවත් වෙන්න පුළුවනි. නිന്ദා රහිත වූ ස්වර්ග ලෝහි උපදින්න පුළුවනි. දැන් බලන්න සාංගික දාන දීලා සතුටු වෙවි ඉන්න කියන්නේ එක දුවෙකුයි පුතෙකුයි ඇවිල්ලා අපිට පින් අනුමෝදන් කළා. ඒ දුවයි පුතයි විවාහ වෙච්ච දවසේම පොරොන්දු වෙලා තියෙන්නේ අපි අද ඉඳලා සාංගික දාන දෙමු කියලා. ඉතින් විවාහ වෙච්ච දවසේම සාංගික දානයක් දුන්නා. එදා ඉඳලා හැම දවසෙම කොහේ හරි පන්සලකට දානයක් හදලා පූජා කරනවා සාංගික දාන කියලා. එතකොට අද වෙනකොට ඒ ඒ ළමයි විවාහ වෙලා අවුරුදු 13ක් හෝ 14ක් එක දිගටම සාංගික දාන දීලා දැන් බලන්න එක දවසට එක සාංගික දානයක් දුන්නොත් මාසෙට 30යි. අවුරුද්දට 365යි. අවුරුදු 10ට 3650යි. ඒතර දැන් අවුරුදු එයාලා දැන් විවාහ වෙලා අවුරුදු 14ක් වගේ. එතකොට මේ සාංගික දාන එකොලොස් දහ මේ හාර දහක් විතර වගේ වෙනවා. එතකට බලන්න විවාහ ජීවිතය ගැන යාලට ආපසට සීකරනකට අර පිනම මැවි මැවී පේන හැටි ඉතින් ඒ වගේ දැන් අපි ගත්තොත් එහෙම සංඝයාට උපස්ථාන කළොත් මොන හරි පැන්වීදුරක් වතුර බෝතලයක් පූජා කළා සාංගික විදියට පූජා කළොත් අපේ ජීවිතේට කොච්චර පින් රැස් කරගන්න පුළුවන්ද? සමහර අයට ඒවා මතකයි. ඒතර එයාලා ගණන් හදා ගන්නවා. මට එක මේ තැනක හම්බ වුණා එක හෝටලයක්. ඒ හෝටලේ මහත්තයාගේ ආසාව සංඝයා ලක්ෂයකට සංඝික දාන පූජා කරන්න. ඉතින් ඒ හෝටලේට එනේන සංඝයාට උපස්ථාන කරනවා. දැන් මම දවසක් ඒ කඩේට හම්බෙන් ගොඩ වුණා මට කිව්වා දැන් 30000කට වැඩිය සංඝයාට උපස්ථාන කරලා තියෙනවා කියලා. එතකොට ඒ වගේ එක එක කෙනා එක එක අරමුණු වල ඉන්නවා. දැන් සාංගික දානයක් කියන්නේ බත් මාළු පිණි ව්‍යංජන ඒවම හදලා පූජා කරන එක නෙවෙයි. පැන් ටිකක් පූජා කළත් gedara කෙහෙල් කණක් හැදෙනවා. ඒකේ පළවෙනි ඇවරිය ආස පන්සලට පූජා කරනවා අනේ හාමුදුරනේ කියලා සාංගික කළා. ළමෙක් අත පූජා යවනවා පූජා කරනවා. ඊට පස්සේ ගෙදර කැවිලි පෙවිලි හදනවා. දැන් ගත්තොත් පන්සලක හාමුදුරුවෝ දෙතුන් නමක් ඉන්නේ. ඒතර අග්ගල අග්ගල කිඩි පහක් විතර, කැවුම් කිඩි පහක් 10ක් බාර්සල් කරලා ළමෙක් අත යවන සාංගික දානයක් විදිහට. එතකොට එහෙම බලනකොට එයාට මැරෙන මොහොතේ කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? අපේ වත්තේ පළතුරක් හැදුනත් අපි සාංගික දාන දුන්නා. ඊළඟට අපේ ගෙදර ප්‍රණීත දෙයක් හැදුවත් සාංගික දානයක් දුන්නා. කොච්චර මට යහපතක්ද කියලා මරණ මංචකෙත් හිත හිතා සතුටු වෙවි ඉන්න පුළුවන්. පිනේ විපාක Tamanට තියෙනවනේ. ඒ නිසා මේ සාංගික දානයක් කියලා කියන්නේ මේ හේවිසි ගහලා තොරම් බැඳලා ඒකම කියලා හිතන්නත් එපා. අවස්ථාවක් ලැබුණ ගමන් පැන් ටිකක් පූජා කළත් ඒක සාංගික දානයක්. ඒ නිසා ඔයාලගේ ජීවිත ගොඩාක් පිනෙන් පුරවා ගන්න යහපත ඇති කරවා ගන්න මේ පරලෝ පරලොව දුක් විඳින්න නැති සුගති රැකවරණේ සලසා ගන්න. ඉතින් මේ ඒකට ලොකු තේරුමක් එනවා මේකෙන් සාංගික දානයක් පූජා කිරීමේ. ඉස්සර සාමාන්‍යයෙන් සමාජයේ අපි දැකලා තියෙනවා ඉමාම් බික්කම් බික්කු සංඝස්ස දේම කියනකොට සමහර මිනිස්සු hina වෙවි කියන්නේ හාමුදුරන්ට නම් මොකද ඉතින් ඇවිල්ලා ඉමාම් බික්කම් කියන්නේ තියෙන්නේ කියනවා. එතකොට එකෙන් තමන්ට වෙන යහපත මොකද්ද කියලා දන්නේ නැහැ. මිනිස්සු හරියට මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අර උපතින්ම මොනවා හරි අසත්පුරුෂ වචන ටිකක් අරගෙන එනවා මනුස්ස ලෝකෙට. ඇවිල්ලා ඒවා කතා කර කර ඉන්නවා. මේවා තේරුම් ගන්න තමන්ගේ අඩුපාඩු හදාගෙන යහපත් දේවල් පුරුදු වෙන්න ඕන. ඉතින් මේ එක්කෙනෙක් හරි හැදේ කියලා කියන්නේ මේ මේ විදිහට බුදු කෙනෙක්ගේ ධර්මයේ කියක් දෙනොත් අපිටත් ගරහනවා අපිටත් බයිනවා. ඒ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. නමුත් පින් තියෙන කෙනා මේ නොදන්නා කරුණු දැනගත්තට පස්සේ ජීවිතේ ගොඩාක් සුවපත් කරගන්නවා. ඒ නිසා ඒ කරුණු කාරණාව තේරුම් ගන්න අපි ඊළඟ විමාන වත්තුවට යමු. ඊළඟ විමාන වත්තුවේ තියෙන්නේ මේක නම් හරි ලස්සනයි. මේ ඉන්න චෛත්‍ය වලට රත්තරන් ආභරණ පූජා කරන අයගේ පුණ්‍ය විපාක. කාශ්‍යප තථාගත බුදුරජාන් වහන්සේගේ ස්තූපයේ හැදුවේ රත්තරන් ගඩොලින්. පුංචි දෝනියක් තමන්ගේ කරේ තිබ්බ චූටි චේන් එක ඒ රත්තරන් ගඩොල් හදන ඒ රත්තරන් ගඩොල් හදලා තියෙන පින්වත්නි හිමාලයේ තියෙන මැණික් පාසානයක් තිබිලා තියෙන. මේ මැණික් පාසානේ කපලා ඒක සම්පූර්ණයෙන්ම රත්තරන් වලින් මේ කව කරලා තියෙනවා. සම්පූර්ණ රත්තරන් වලින් වහලා තමයි හදලා තියෙන්නේ. ඒතකොට සමහර අය ගෙවල් වල ඉඳලම තමන්ගේ රත්තරන් උණු කරලා හතරැස් කොටුවට ගඩොල වගේ හදලා ගෙනල්ලා පූජා කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ දෝනි කරලා තියෙන්නේ රත්තරන් ආභරණේ තමන්ගේ චේන් එක පූජා කරලා අර රත්තරන් හදන මිනිහයට කියලා ඔයා ගඩොලක් හදනකොට මේකත් දාලා උණු කරලා හදලා චෛත්‍ය රාජයන් වහන්සේට ගඩොලක් හදන්න කියලා. ඔයාම පූජා කරන්න කියලා. ඉතින් චූටි චේන් එකක් නේකින් ඒකෙන් ගැලලක් හදන්න බැරි නිසා හදන එකටම දැම්මා. ඉතින් අර දෝනිට හරිය සතුටුයි. ඒ ඒ පින්බලෙන් ඒ දෝනි ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. ඈ ඒ දිව්‍යාංගනාවගේ ශරීරයේ තියෙන රත්තරන් ආභරණ ටික ගැලෙව්වොත් කරත්ත 60ක් ඕන කියනවා. බලන්ට පූජා කරේ චූටි චේන් එකක් දිව්‍ය ලෝකයේ ඉපදුනාට පස්සේ කරත්ත 60ක් ඕන කියනවා රත්තරන් ආභරණ ටික විතරක් දාන්න. ඇඟ රත්තරන් පාටයි කියනවා. රත්තරන් පාට රශ්මිය තමයි දිව්‍යංගනාවකින් විහිදෙන්නේ. ඔහොම ඉඳලා ගෞතම බුද්ධ ශාසනයේ දැන් බුද්ධාන්තරයක් දෙව්ලොව. ගෞතම බුද්ධ ශාසනයේ ඉපදුනා මෑ සංසාරයේ යම් වෙනත් කර්මයක විපාකයක් විදිහට දුප්පත් ගෙදරක දුප්පත් ගෙදරක මෙයා ඉපදිලා ඉන්නවා. ඒ අතරතුර ඒ නගරේ හිටපු මට හිතෙන විදිහට නාලක කියන ගමේ නාලන්දාවේ තියෙන නාලක කියන ගමේ නාලක කියන ගම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉපදිච්ච ගම. ඒ ගමේ දුප්පත් ගෙදරක මේ කෙල්ල ඉපදුනා. ඒ ගමේ හිටපු සිටුතුමාගේ වස්තුව අඟුරු බවට පත් වුණා. ඒ කියන්නේ ඉස්සර වෙලා තියෙනවා දැනුත් ඒවා වෙනවා ඇති නමුත් ඔච්චර ලොකු වස්තුවක් තියෙන කට්ටියක් අපිට හොයා ගන්නත් නැහැ දන්නෙත් නැහැ කියන්නෙත් නැහනේ. ඒතකොට ලොකු රන් රිදී මුතුමැණික් පෙට්ටිය ඇරලා බලනකොට රත්තරන් නැහැ අඟුරු තියෙන්නේ. කළු පාට වෙලා. එතකොට ඒක කොහොමද උනේ කියලා හොයාගන්න බෑ. එතකොට ඒ කාලේ මිනිස්සුන්ගේ තිබ්බ කතාවක් එහෙම වෙන්නේ පව්කාරකමට පින ඉවරයි කියලා. හැබැයි මිනිස්සුන්ගේ කතාවක් තිබ්බා කවුරු හරි පින්වන්ත කෙනෙක් ඕකට අත ගැහුවොත් එහෙම ඒක රත්තරන් වෙනවා කියලා. ඊට පස්සේ මොකද කළේ ඒ ඒ සිටුතුමා ඒ අඟුරු ගොඩ කඩේක අයිනේ තියලා එයාගේ වෙන මේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ අනකට අර දෝනි අවුරුදු 1600 දිනේ මේ වෙළඳපළට ගිහිල්ලා අර මේ මුදලාති අතින් කිව්වා අම්මෝ මෙච්චර රත්තරන් ගොඩක් ඇයි මේ මිනිසුන්ට පේන්න මේ මුල්ලි දාලා තියෙන්නේ ඒවා පිළිවෙලකට අඩු කරන්න ඕන නේද කියලා කෝ කියලා හොවි තියෙන්නේ එතකොට එයාට පේනවා අඟුරු රත්තරන් වාගේ එයාගේ පින් බලය එයා රත්තරන් පූජා කරලා තියෙනවානේ ඊට පස්සේ මොකද වුනේ ඒ ඒ සිටුතුමා දැනගත්ත එහෙනම් මෙයා තමයි පින්වන්ති කියලා ගෙදර හොයාගෙන ගිහලා දෙමව්පියොත් එක්ක කතා කරලා එයාගේ පුතාට විවාහ කරලා දුන්නා ඊටවසේ අංගුරු වෙච්ච වෙනත් ගබඩා ඔක්කොම විවෘත කළා. දුව මොනවද මේ තියෙන්නේ? අනේ මෙච්චර රත්තරන් ගොඩක් ඔයාලට තියෙනවද කියලා දැන් එයාට ඔක්කොම රත්තරන්ෙන් පේනවා. ඊට දුව මේ ඔක්කොම ඔයාගේ පින්බලයට ලැබිච්ච ඒවා. ඔයා තමයි මේ සියල්ලේගේම අයිතිකාරයා. මේ සියලු ගබඩා ඔයාට බාරයි බාරයි බාරයි කියලා කැප කරපු ගමන් අර අඟුරු ටික ඔක්කොම රත්තරන් වුණා. ඔයා අද ඔයාගේ අතින් දෙන දෙයක් තමයි අපි පරිභෝග කරන්නේ කියලා මේ එදා ඉඳලා එයා දෙන ඒවා තමයි පරිභෝග කරන්නේ. බලන්න මේ චූටි චේන් එකක් ස්තූපයකට ගඩොලක් මිනිස්සු පූජා කළා ආනිසංස. ඊට පස්සේ ඔය මෙයා බොහෝ සැප සම්පත් විඳින්මින් ඉන්නවා. ඊට පස්සේ පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ නාලක ගමෙන් පිරිනිවන් පෑවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දවස් 7ක් තිබුණා නාලක ගමේ ඒ ආදාහන කෘත්‍ය ආදාහන උත්සවේ. ඉතින් ගොඩාක් මිනිස්සු රජ්‍ය මැතිවරු නාලක ගමට පැමිණුණා. ඉතින් අර කුමාරිකාවටත් යන්න ආස හිතුණා. මොකද ඇය ගොඩාක් පැහැදිලා හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම විග්‍රහයට. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතා සොඳුරු ලෙස දහම් දේශනා කරනවා. ඉතින් ඒ නිසා ඇය ගොඩාක් ඒ ගැන පැහැදිලා හිටියේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහේ වන්දනා කරන්න යන්න ඕන කියලා ඇය තමන්ගේ මාමට කිව්වා. ඊට පස්සේ දුව කොහොමද යන්නේ? ගොඩා සෙනග කිව්වා. අනේ මංගේල එක මලක් හරි පූජා කරලා එන්නම් කියලා මෙයා රත්තරණින් රම් මලක් හදලා ඒ රම් මල ඇරන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙහේ වන්දනා කරන්න අර පිරිස අතරින් ගියා. ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙහේ ළඟ තැන්පත් කරලා ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කරලා ආපස්සට ආවා. ඊට පස්සේ රජ රජවරු වෙනවන ඇත්තු පිට ඒ රජ කෙනෙක් කැමති කෙනෙක් ආපු ඇතෙක් කුලප්පු වුණා අර මිනිස්සු මැද. ඒ කාලෙත් වෙලා තියෙන අද කාලෙක පෙරහැරක ඇතෙක් කුලප්පු වුණොත් මේ අමුතු ඒකට විග්‍රහණේ ඒ කාලේ එහෙම අමුතු විග්‍රහ නැහැ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ආදාහන දවසෙත් ඇතෙක් කුලප්පු වෙලා තියෙනවා. එතකොට ඒ ඒ ඇතා කුලප්පු වෙච්ච ගමන් මිනිස්සු ටික ඔක්කොම මේ දිව්වයි හිට මෙහෙට. දුවනකොට මේ කෙල්ලටත් එහෙට මෙහෙට දුව ගන්න බෑ හැරෙනකොටම වැටුණා. අර මිනිස්සු වේගෙන් දුවනකොට මිනිස්සු ඈත් පාගගෙන ගියේ එක්කෙනෙක් අතින් බෙල්ල පෑගුණා. එහෙම එතනම මැරුණා. ඈගිල්ල දෙව්ලොව උපන්නේ මේ තමයි ඈගේ දිව්‍ය විමානය. ඒ තමයි හරීම ලස්සන විමානයක්. පලිඟු මැණික් වලින් තමයි බිත්ති හැදිලා තියෙන්නේ. රන් රිදී දැල් වටේට එල්ලෙනවා. රම්‍ය වූ විචිත්‍ර වූ මුදුන් තියෙන තොරන් හදලා තියෙන්නේ. හරීම ලස්සනයි. මිදුල පුරා රන්වන් වැලි විසිරිලා තියෙනවා. සරත් කාලේ අහස් කුස හිරු නැගෙනවා. එතකොට දස දිසාවම එළියයි. දහසක් හිරු රැසින් අඳුර දුර වෙලා තියෙන්නේ. ඔබේ විමානයත් ඒ වගේ. ඒ විදිහටම රැස් විහිදෙනවා. අහස් කුසේ දිලිහි දිලිහි තියෙන ගිනි දැල්ලක් වගේ. අහසේ පිහිටලා තියෙන ඔබේ විමානේ විදුලි එළියක් වගේ දෙනෙත් මොසපත් කරවනවා. මේ විමානයෙන් වීණා මිහිඟු බෙරහඬ අත්පොළ සංහඬ කස්තල නාද ගිගුම් දෙනවා. සියලු සැප පිරුණ ඉන්ද්‍රපුරේ වගේ සක්දෙවිඳුගේ විමානේ වගේ කියලා කියනවා. ඔය දිව්‍ය විමානයේ නෙළුම් කුමුදු මහනෙල් රතු මහනෙල් ආදී මල් වර්ග තියෙනවා. සිනිද්ද මල්, බඳුවද මල් ආදී තියෙනවා. සල් මල්, අශෝක මල්, පිරුණු ගසුත් තියෙනවා. හැමතැනම හමන්නේ උතුම් ගස් වලින් එන සුවඳයි. ඉතින් පින්වතුනි මේ විස්තරය අපි මේ මේ මේ කියවලා දෙන්නේ දිව්‍ය විමානයක් කොයි වගේද කියලා යන් සේයාවක් ඇති කරගන්න. යසස් ඇති දෙව්දුව ඔබට පහළ වෙලා තියෙන්නේ සුන්දර පැම් පොකුණු. ඒ පොකුණු වටේ හොරගස්, දෙල්ගස්, බුජක ගස්, වර්ගේ වාගේ ගස් වර්ග තියෙනවා. පොකුණේ පැහෙන් පෙනෙන නිල් මැණික් දැලක් වගේ. වතුරේ හැටගත් හටගත්ත හැම මල් జాතියක්ම මෙහි තියෙනවා. පොළොවේ හැදෙන හැම රුක් జాතියක්ම තියෙනවා. මිනිස් ලෝයේ ඇති නොමිනිස් ලෝයේ ඇති සියලුම දේවල් මනුස්ස ලෝකයේ තියෙන ඒවත් තියෙනවා කියනවා දිව්‍ය ලෝකේ. පින්වත් දෙව්දුව මොන වගේ සංවරකමක්ද මොන වගේ ඉන්ද්‍රිය দমনයක්ද මොන වගේ පිනක්ද ඔබ කළේ කියලා මොගලම් මහරහතන් වහන්සේ ඇහුවේ. මේ බලන්න කියනවා මේ විමානේ කොස්වහලීනියෝ මොනර රංචු ඇටි කුකුලෝ දිව්‍යමෝ දියකාවෝ හංස රාජයෝ කොවුලෝ මිහිරි නාද කර කර ඉන්නවා කියනවා. ඒ වගේ නොයෙක් වර්ගයේ මල් ගස් ගස් වර්ග පළොල් දඹ අශෝක මේ ඔක්කොම පිරීලා තියෙනවා කියනවා. මේවා පිනට පහළ වෙච්ච ඒවා කියනවා. කියන ස්වාමීනි මගධ රටෙහි පෙරදිග පැත්තට වෙන්න නාලක කියලා ගමක් තියෙනවා. මං ඉස්සරේ නාලක ගමේ හිටියේ. ඒ ගමේ හිටපු ලේලියක් ඒ කාලේ මට කිව්වේ සේසවතී කියලා. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ ගුණස්කන්ධය නම් අප්‍රමාණයි. දෙවි මිනිසුන් උන්වහන්සේව පුට පුද දුන්නා. බොහෝමං කළා. ධර්ම අර්ථ විග්‍රහ කරන්න අතිශයින්ම දක්ෂයි. ඒ ගුණය ගැන මම හරියට සතුටු වුණා. උන්වහන්සේගේ සිරුරට මං සුවඳ මල් පූජා කළා. සුවඳ මල් පූජා කළා. රම්මලක් සමග උන්වහන්සේ අන්තිම දේහ දැරුවා. උදාර ඍෂිවරේ අනුපාදිශේෂ පරිණිරවාණයටපත් වුණා. මං උන්වහන්සේට මල් පූජා කරලමයි මිනිස් සිරුර අත්හැරලා මේ තවතිසාවට ආවි. තවම මේ දිව්‍යාංගනව සිටිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට මල් පොදලා. කලින් ජීවිතයක කාශ්‍යප බුද්ධ ශාසනයට රන් ආභරණ පූජා කරලා පුදුම සහගත විදියට පිනේ විපාක තමා කරා පැමිණෙනවා. එතකොට පින්වත්නි මේ බලන්න මලක් පූජා කිරීමේ. ඉතින් ඇත්තටම අද කාලේ කොච්චර ඉන්නවද ගොඩාක් අය. මේ බණහන අය අතර බොහෝ දෙනා. මං හිතනවා 90ක් විතර අය රත්තරන් ආවරණ ස්තූප වලට පූජා කරපු අය ගොඩ ඉන්නවා. මිනිස්සු ලෝභ නැතුව පූජා කරනවා. සමහරලාට මේ පුංචි කාලේන දාපු කරාඹු ගලවලා සමහර අය පූජා කරලා තිනවා අර කණේ වෙනම සුදු පාට තියෙනවා ඇයි එතෙක් ගලවලා නැහැ එච්චර මේ මිනිස්සු එහෙම අත්හැරීම් කළා. බලන්න මේ අත්හැරීම් කරපු එකේ විපාක සුළුපටු නෑ මේ තමා කරා ඒ පින පැමිණෙනවාමයි. තව තියෙනවා තව දිව්‍ය විමානයක් ගැන පොඩි විස්තරයක්. මේ දිව්‍ය විමානේ නම මල්ලිකා විමානේ. මල්ලිකා විමානය කියලා කියන්නේ පින්වතුනි මේ බන්දුල මල්ලිකා. බන්දුල සේනාධිපතිගේ බිරිඳ ඈට දරුවෝ 32 දෙනෙක් හිටියා. කොසෝ රජුරෝ බන්දුල මල්ලිකාගේ දරුවෝ 32යි බන්දුල සේනාධිපතියයි මැරෙව්වා. කේලමක් අහලා. ඉතින් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේට බන්දුල මල්ලිකා දම් පූජා කර කර හිටියේ. ලියුමක් ගෙනල්ලා දුන්නා. ඒ ලියුම ඉනේ තියාගෙන දාන බෙදුවා. ඒතර 16ක් අතින් හොදි ව්‍යංජනයක් හැලුණා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතුවා දැන් මෑගේ හිත මේ වෙලාවේ එහෙම වුණොත් එimhe පිනට බාධා වෙයි කියලා කිව්වා මේ උපාසිකාව බිහිංජති ධම්මෝ බිහිංජති බින්දෙන දේවල් බින්දෙනවා නිතින් කියලා. අනේ ස්වාමීනි ඕක මොකද්ද කියලා ඉනේ තිබ්බ ලියුමැරම් පෙන්නවා. ඒ ලියුමේ තියෙන්නේ බන්දුල සේනාධිපති ඇතුළු දරුවන් 30 දෙනා ඝාතනය කරන ලදී කියලා. ස්වාමීනි මට මේකටවත් දුකක් හිතෙන්නේ නැහැ කිව්වා. සසරේ හැටි කිව්වා. මට මේ පින තමයි කරගන්න ඕන කිව්වා. ඊට පස්සේ දානේ පූජා කළා. රාජ්‍යරෝ බන්දුල මල්ලිකා කැඳෙව්වා. කිව්වා මල්ලිකා අපි මේ වගේ දෙයක් කරලා තියෙනවා මේ ඔහෙට දැන් තීරණයක් ගන්න පුළුවන් කිව්වා. අනේ මට ගන්න තීරණයක් නැහැ රජතුමනි. මං කුසිනාරාවේ මගේ ඥාතියින් ඉන්නේ මට කුසිනාරාවට යන්න අවස්ථාව හදලා දෙන්න කිව්වා. මල්ලිකා කුසිනාරාවට ගියා. කුසිනාරාවේ බුදුරජාණන් වහන්සේගේ දේහය පිරිනුවම් පෑවට පස්සේ දේහය වඩම්මනකොට මල්ලිකාටත් තිබ්බා විශාකාවට වගේ මේල පළඳනාවක්. ඒ සම්පූර්ණ මේල පළඳනාව සුවඳ වතුරෙන් හෝදලා අර බුදුරජාණන් වහන්සේගේ දේහේ රන් දෙනට ඒ රත්තරන් ආභරණය පැලැන්දුවා. මල්ලිකා දෙව්ලෝ ඉපදිලා තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරපු දානෙවත් බුදුරජාණන් වහන්සේගෙන් බණහපු පිනවත් ඒ දානවත් නෙවෙයි අර ආභරණීය පූජා කරපු පින්බලෙන් තමයි දෙව්ලෝ ඉපදිලා තියෙන්නේ. දැන් හිතන්නකෝ කෙනෙකුට ගොඩාක් දක්ෂකම් තියෙනවා. නමුත් එයා කම්පැනි එකට ඇතුල් කරගන්නේ එයාගේ එයාගේ කම්පියුටර් දැනුම මුල් කරගෙන. වෙනද වෙන හැකියාවල් තියෙනවා. ඒවාගේ සමහරලාට කෙනෙක් ගන්න යට තියෙන ඉංග්‍රීසි දැනුම මුල් කරගෙන වෙන හැකියාවලුත් තියෙනවා. නමුත් එයා ඒ කම්පැනිට ගන්න ඒ හැකියාව මුල් කරගෙන. ආන්න ඒ වගේ තමයි මල්ලිකාට වෙන ගොඩාක් පින්කම් තියෙනවා. නමුත් ඇය දෙව්ලොව ඉපදලා තියෙන බුදුරජාණන් වහන්සේගේ දේහයට රන් ආභරණයක් පූජා කිරීම මුල් කරගෙන. ඊට පස්සේ ඒ දිව්‍යාංගනාවත් ගේ දිව්‍ය සලු ඒ දිවි විමානයේ රං කොඩි ගොඩක් ලෙල දෙනවා කියනවා. රත්තරම් පාට දේවල් වලම තමයි තියෙන. රත්තරම් මල් මාලා, මල් කලඹවල් ඔක්කොම රත්තරනින්ම තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ආභරණවල මේ දිව්‍යංගනාවගේ පත්මරාග මුතුමාලා වෛරොඩි මැසිරිගල් රතුමැණික් පරවිය රතුමැණික් ආදී මැණික් වර්ග පරවි ඇස් වර්ගයේ මේ වැනි මැණික් වර්ග මැණික් මල් මාලා ඔබ පැලඳගෙන ඉන්නේ මුගලන් මහරහත් මේ මේ විස්තරය අහන්නේ මුගලන් මහරහතන් වහන්සේ නෙවෙයි නාරද මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ දෙවිවරු ගොඩාක් කතා කරන්න සම්බන්ධ වෙලා තියෙන්නේ නාරද මහරහතන් වහන්සේත් එක්ක. නාරද මහරහතන් වහන්සේ තමයි ගොඩාක් මේ සංඝයාගේ නේතෘන් වහන්සේ නමක් විදිහට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා දිව්‍ය යානාවල් වල තියෙන මැණික් රත්තරන් ඒ වගේ විස්තර තියෙනවා. මුළු පලාතම භූමියම බබලනවා කියනවා. අප්‍රමා ඉතින් අහනවා මොකද්ද ඔබ කරගත්ත පින? නාරද ස්වාමීන් තමයි මේක ඇහුවේ. අප්‍රමාණ ගුණස්කන්ධයක් තියෙන ගෞතම බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මං සිත පහදවාගෙන රන් දැලක් සකස් කළා. අර මේල පළඳනාව. ඒ රන් රුවණින් සැරසුවා මුතු පැලැන්දුවා ඊට පස්සේ මං ඒ රන් දැල බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසායි ශෝකයක් නැතුව ලෙඩක් නැතුව සැපසේ මං සතුටු වෙවි ඉන්නේ. මේ වනාහි මල්ලිකා විමානයයි. රන් ආභරණ පූජා කිරීමේ ආනිසංස. මේ අයිතින් රහතන් වහන්සේලාගේ ධර්මය අහලා මේ වෙනුවට ධර්මය අවබෝධ කරලත් ඇති. එහෙම නැත්නම් අනාගතයේ බුද්ධ ශාසනයක ධර්මය අවබෝධ කරන අය වෙන්නත් පුළුවන්. මොකද කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ ගියේ දෙව්ලෝ ගිය අයත් ඉඳලා තියෙනවානේ ගෞතම බුද්ධ ශාසනය වෙනකොට. ඉතින් ඒ වගේ. ඉතින් ඒ නිසා පිනේ මේ වගේ විපාක තියෙනවා. ඉතින් අප්‍රමාණ දිව්‍ය සැප විඳගෙන මේ වෙනකොට පින් කරපු අය දැන් අපි මේ කතා කරන වෙලාවේ පින් කරපු අය අප්‍රමාණ සැප විඳින්මින් සිටිනවා. ඒ නිසා ඔබගේ ජීවිතයත් පිනෙන් කුසලයෙන් පිරේවා කියලා අපි අදත් ඔබට සිත ප්‍රාර්ථනා කරනවා. දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ සිරිගලවත්ත මාහාරගම ගිරිඋල්ල යන ලිපිනේ පදිංචි පින්වත් MAD දිල්හාරී මහත්මිය විසින් ඉතින් අපි පළමුවෙන්ම සිත ප්‍රාර්ථනා කරමු ලක් දෙරණටත් ලෝකයටත් ව්‍යසනයක් වුණ ඒ කොරෝනා වසංගතයේ මේ මනුස්ස මනුස්ස ලෝකෙන් තුරන් වේවා මනුස්ස වර්ගයාට යහපතක්ම සැලසේවා සියලු ඕදුරු වසංගත දුරු වේලා සියලු සැනසෙල්ල ලැබේවා මේ පින්බලෙන් කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා දෙවියොත් මේ පින් බලෙන් සසර දුකින් අත් මිදේවා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම මේ මේ පින්වතුන් නමින් මිය පරලෝකීය ජේ.බී. මාගරට් ඩයස් සහ එම්.එල්. අප්පුහාමි මහත්මයා, නිව්ටන් අල්විස් මහත්මයා, ඒ වගේම දෙමව්පියන් නමින් මියගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් ඉත්වා ඔබ කවුරුත් නමින් මියගිය ඥාතීන් පරලොව සැපයටපත් වේවා. ඒ වගේම නන්දනී මතුගම මෑණියන්ටත් අනුර මල්ලවආරච්චි පියාණන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්ඩ නිදුක් නිරෝගී සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් නිසා අපි මේ විදිහට ධර්ම ඉගෙන ගන්න කියන්නේ කතා කරන්න යහන්නේ. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් අපි කාට සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලා තනකාරිකා මෑණිවරුනොත් පැවිදි අපේක්ෂක දූපතුණු සියලු දෙනාට මේ පින් බලෙන් සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. මොතුගල මහමෙවුනා භාවනාසපුවේ අත්තදීප යෝන් සභාවේ සියලුම දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවය ධර්මාවබෝධයේ සැලසේවා. ඒ වගේම සිරිගලවත්ත මහරගම ගිරිඋල්ල ලිපිනේ පදිංචි පින්වත් එම්.ඒ.ඩී. දිල්හාරි මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඇය විශාල පිනක් අද ධර්ම දාණයෙන් රැස් කරගත්ත එතුමියටත් පවුලේ සියලු දෙනාට සහෝදර සහෝදරියන්ටත් දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙලා බොහෝ පිනෙන් කුසලෙන් ඔබගේ ජීවිතේ පිරේවා බුදු සසුනේ පිහිට ලබත්වා කියලා පින් පමුණවනවා. ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් උදලි ධර්ම දාන පවත්වන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ඔබ කාටත් මේ පින් අනුමෝදන් වී සසර දුකින් නිදහස් වෙන්න කාටත් මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රතා YouTube චැනලය subscribe කර සීනුව ලකුණ ඔබන්න.